අවසරයි ස්වාමීන් වහන්ස ආතරසන නිර්වාණ සත්‍යයි ස්වාමීන් වහන්ස කොහොමද වාසුදේව නම ස්වාමීන් වහන්ස ආ ටිකක් අසනීපයි ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ එහෙමයි ආරච්චි ආව මට එහෙමයි ස්වාමීන් වහන්ස ඉතින් මම එහෙමයි පිටපම් ඉතින් දෙද කියන්නේ මේ ඇඟේ ඉතින් තියෙනේවනේ නේද කොහොමත් තියෙන එකක්ද මම මේ කතා කරන වෙලාව වුණත් මට ලොකු ඌලි එකක් තියෙනවා මේ දැන් ඉතින් මම තමයි නේ ණයට ගත්ත එකක් නේ අපි මේක මොකද කරන්නේ අර කනගාටු ස්වාමීන් ගිය අවුරුද්දේ ගිහින් අම්මා බලලා මම හැම අවුරුද්දේම යනවා ඉතින් ගිහින් බලලා එන්න බැරි වුණානේ ඒ කනගාටුව තමයි මට තියෙන්නේ ආ මෙහෙම මෙහෙම අපිට අපේ කරන්න පුළුවන් එක දේවලුත් තියෙනවා බැරි වෙච්ච දේවලුත් තියෙනවා අපි කල්පනා කරමු කොහොමද කියන්නේ අපිට කරන්න පුළුවන් ඉච්ච ටික අපි මෙනෙහි කරන්න බලන්න නේද? එතකොට අපිට නිදහසක් තියෙවි නැතිනම් බලන්න භාවනාව තුළදී අපි භාවනාවට ගිහිල්ලා කල්පනා කරන්න පටන් ගත්ත කියන්නකෝ මට අද ආනපන නැති වුණා අප්පටත් නෑ ෂි මං කරන්න හිටියේ මෙහෙම ඒක කරන්න බැරි වුණා ආනපන තේරුණෙත් නෑ පාවුනේත් නෑ මොකක්වත් නෑ වේදනාවමයි තිබ්බේ ප්‍රාදේ එහෙම වුණා නම් එහෙම අපි අපි සිහියට එතර තැනක් දීලා නැහැ වගේ අර අපේ සිත ගියාවන් ඔස්සේ ගිහිල්ලා ඒක නොලැබිලා තියෙනවා. ඒ වුණාට අපි සලකන්න බැලුවා කියන්නකෝ ආනාපානෙ බැලුවා ඒක හම්බුනේ නැහැ කොහෙවත් නැහැ ඒ වුණාට ඉතින් ඉබ් එක දැක්කා ඒ මද කියන තැනට ආවම මං හිතනවා ඇති වෙන්නේ ධම්ම. අනිත් එක අපි දන්නේ නැහැනේ අනාගතය කියන දේ තුල මොන මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියලා. ඒක නිසා අපි ඉක්මනට අර ජජ්මන්ටල් වෙන්නත් ඕන නැහැ කියලා මම විශ්වාස කරනවා. සිද්ධ වෙන දෙයක් වෙනවා නම් ඒක ස්වභාව ධර්මයට බාහිර දෙයක්. ඒක යථා කාලයේදී තථාවරයෙන් සිද්ධ වෙවි. ඒක එසේ වෙච්ච ආවයි. කොහොම නමුත් මේ දේවල් වල වෙනස් වීමක් තියෙනවනේ. අපි ඒකයි මේ ඉගෙන ගන්නෙ. හැම එකටම මෙහෙම එකක් තියෙන විදිය. ඉතින් ඒ තියෙන අතර අපි ජීවිතේ යන්න ඕන. දැන් නේද මං හරි ලස්සන නෑ හරි කැමති වචනයක් තියෙනවා. pain is inevitable but suffering is optional කියලා. මාරි කැමති මං ඒ වචනේ. කියන්නේ වේදනාව කියන එක මේ ජීවිතයේ අනිවාර්ය අංගයක් වන නමුදු ඒ වේදනාවට දුක් වීම හෝ ඒ දුක සතුටින් බාර ගැනීම පුද්ගලික තීරණයකි. මම හරිම කැමති වචනයට. ඇත්තටම හරි කැමති. ඉතින් කෙසේ හෝ නමුත් අපි හිතමු මේ ඒවා හොඳට වෙනස් වෙයි කියලා අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් ඉන්නේ අම්මට මෛත්‍රිය වඩන එක. අපේ ඇඟේ තියෙන මොකක් හරි වේදනාවක් තියෙනවා නම් ඒක දැනගෙන ඒක නිෂ්ප්‍රභා කරගන්න හැටි ගැන අපි ඉගෙනගෙන මේ වගේ දෙයක් මේ වගේ සැහැල්ලුවක් එතුමීටත් වේවා කියලා අපිට පින් අනුමෝදනා කරන්න පුළුවන්. ඒ මෛත්‍රිය හුමාරු කරගන්න පුළුවන් යවන්න පුළුවන්. ඉතින් ඒ වගේ පිළිසරණක් එතුමීට සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ කෙසේ වේවා. ඉතින් එතකන් අපි අපි අපේ කටයුතු ටික අපි කරගනිමු. සාමාන්‍ය විදිහට අපේ දේවල් ටික කරගන්න බලමු. ඒකක්වත් අපේ අපි අපේ ගමන නතර කරන දෙයක් හැටියට ගන්න හොඳ. අපේ ගමන වෙනස් කරන දෙයක් හැටියට ගන්න හොඳ නැහැ. මේ හැම එකම ගන්න ඕන අපිට ලැබිච්ච තවත් දෙයක් ඉගෙන ගන්න හම්බ වෙච්ච අවස්ථාවක් හිටියට. හොඳේ. එමය. අපිට කොහොමද සිහිය පැවැත්වීම නිසා මට ඒ ප්‍රශ්නේ ගොඩක් දුරට හිතට දැනීම අඩු වෙන්නේ නැති කියන එක මට හිතෙනවා වෙනද තරම් හිත කඩා වැටෙන්නේ නැද්ද කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් එච්චරයි. එහෙනම් එච්චරයි. වාසනාව. මම ඒක අහන්න සතුටුයි. එහෙමයි. ඉතින් අපි කොහොමද වටා මේමයි ස්වාමීන් වහන්සේ එදිනෙදා කටයුතු සිහියෙන් කිරීමට උත්සාහ කෙරෙමි. උදේ නැගිටීමේදී කය නැවීම, එසවීම, පාදයේ බිමට තැබීම ආදී සතියෙන් කෙරුවෙමි. කබඩ් දැරීමේදී අත හැඳලේ සමග ස්පර්ශ වීමට, භාජන එළියට ගැනීමේදී ඒවා ඇල්ලීම, තැබීමද, උණු වතුර බෝතලය ඇල්ලීමේදී එම ස්පර්ශයටද, වතුර වැක්කිරීමේදී වතුර බීමේදී දැනෙන ප්‍රශ්නයටද උගුරෙන් පහතට යෑමේදී දැනෙන ශබ්දයේද සතියෙන් කෙරුවේ. දොස්තරීම වැසීම සතියෙන් කර වැසිකිලි කැසිකිලි කිරීමත් සතියෙන් කෙරුවෙමි. දත් මැස්මේදී බුරුසුව ස්පර්ශ වීමට ටැප් එක ඇල්ලීමට මුහුණ සේමිදීමේදී අතට දැනෙන ස්පර්ශයටද සතිය පැවැත්වේ. මල් කැඩී වී මල ඇල්ලීමටද මල මල වට්ටියට තැබීමද මල් පූජා කිරීමද සතියෙන් කෙරුවෙමි. තේ පිළියෙල කිරීම, ගිලන්පස පිළියෙල කිරීම, බුද්ධ වන්දනාව සතියෙන් කර තේ පානය කරන විට දැනෙන රස්ණයට, රසයට උගුරෙන් පල්ලෙහාට යනකොට දැනෙන ශබ්දය සතියෙන් කෙරුවෙමි. වාජන සේවයේදී ටැප් එකෙන් වතුර වැක්කිරෙන විට එන ශබ්දයටද මාගේ අත චලනයටද වාජනය ගැනීම තැබීම සතියෙන් කෙරුවේ. උපේත ස්වාමීන් වහන්සේ විනාඩි 15ක් විතර මම ඇවිදීමේ ව්‍යායාමයේ කරන්න ඉස්සෙල්ලා ශරීරයේ එක්සර්සයිස් ව්‍යායාම ටිකක් කරනවා ඒ විනාඩි 15ක් විතර. ඒකෙදි සතියේ නැවීම ශරීරයේ චලනයට සතිය පැවැත්වීම. ඉන්වැසිව් ඇවිදීමේදී ව්‍යායාම කරන විට පතුල පොළොවට ගැටෙන තැනට සතිය පැවැත්වේ. එලෙස කරන විට සිතට අරමුණේම අඩුවිය. සාමාන්‍යයෙන් කටයුතු කරන්න පැය දෙකමාරක් විතර ගත වෙනවා. ඒ වෙලාව වෙලාවට මම සිහියෙන් හිටියා කියන එක මට හිතෙනවා. ඒ වගේම ස්වාමීනාස වෙනදටත් වැඩිය මේ දිනවල කෑම පිසීමේදී එළවලු කැපීම දැන් මම එක එළවලුවක් ගත්තාම ඒක කැපීම කියලා විතරයි හිතන්නේ. එතකොට ඒක අන්න එහෙම කැපීම, සේදීම ආදී වෙන දිනවලට වඩා වැඩි වේලාවක් සතියෙන් හිටියයි කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්ස. ඒවට මට හිතෙන විදිහට අනිත් වෙලාවලදී දවල් කාලේ මතක් වෙමින් අමතක වෙමින් සතිය පෙර වියමි. පුළුවන් හැමදාම උදේ අවදි වුණාම සිහියෙන් මේ විදිහට කටයුතු කරලා පිරිසිදු වෙලා වතුර පානය කරලා වැඩිපුර බුද්ධ වන්දනාව කරන්නේ නැතුව විතර වෙලාව මදි හින්දා පන්සිල් අරගෙන පැය භාගයක් පමණ පරයන්ක භාවනාව කරනවා ස්වාමීන් වහන්සේ. අන්න හොඳයි. මනට වාගේ ශරීරයේ සැහැල්ලුවට සිත යනවා. ඊට පස්සේ හෘද ස්පන්දනයක් ටිකක් දැනුණා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට සිත ටික වෙලාවක් යනකම් සිතට අරමුණු ටිකක් එනවා යන එක නිකන් යනවා ඊට පස්සේ සිත කය සැහැල්ලු වෙන්නේ අරමුණුත් දෙන්නේ නැතුව පැය භාගයක් බමන් සිටින්න පුළුවන් ස්වාමීන් අද ස්වාමීන් වහන්සේ අද දින ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවට මම හොඳට කන් යොමාගෙන අසාගෙන හිටියා ස්වාමීන් වහන්සේ සිතට එන අරමුණු උගක් අඩු වුණා කහේ සැහැල්ලුවත් මද වශයෙන් දැනුණා Eh, නමුත් කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමේදී ඊට පස්සේ මට ඒක එච්චරම හොඳට අවධානය නැති කියලා මට කමඨහන් වාර්තා දෙකක් තුනක් කියවනකොට මතක් වුණා. ඊට පස්සේ ටිකක් ස්වාමින් වහන්සේගේ දේශනාවට තරම් නෙමෙයි ඊට පස්සේ පුළුවන් තරම් ඒ විදිහට ඉන්න සිහියෙන් ඉන්න උත්සාහ කළා ස්වාමීන් වහන්සේ. කමඨහන් වාර්තා මොනයි ස්වාමීන් වහන්සේ එහෙමයි. සාමාන්‍ය ජීවිතය තුළ ඔය කරනවා කියන තීක ඇත්තටම හරිම ෂෝකයි. බොහොම හොඳයි. ඒවා ඒ පැත්තෙන් බලනකොට බලන්න දැන් අර වතුර බොනකොට අම්ම ලස්සන කතාවක් කිව්වා. ඒකේ සද්ද ඇහුණා කියලා. ඕක ඕක සමහරක් කියන්න පුළුවන් මේකේ ස්පර්ශය දැනෙනවා කියලා. නමුත් නෑ ඒක තුළ තියෙන තව පැත්තක් තියෙනවා. ඒකකොට බලන්න සිහියෙන් ඉන්නව නම් අපිට සිහියෙන් ඉන්නකොට සිහියෙන් ඉන්න උත්සාහ වෙනකොට මේ ජීවිතේ වටා තියෙන අනන්ත අප්‍රමාණ අරමුණු අපි ඉස්සරහ තියෙන දැනටමත් නිවි සැනසෙච්ච විදිහට තියෙන හෝ නිවි සැනසෙන්න පුළුවන්. ඉතින් ඒ ටික ස්පර්ශ කරන එකයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඔය සාමාන්‍ය ජීවිතය තුළ ඔහොම ඔය කියන කටයුතු ටිකට යන එක ගැන ඇත්තටම සතුට වෙනවා. වගේම ඔබතුමිය ඒ දේවල් හරි අර මධ්‍යස්ථ මතධාරී විදිහට ඉදිරිපත් කරන එක ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම දැන් සමහරකට අපි අපි අපේ ජීවිතය තුළ සමහර කාරණා තියෙන්න පුළුවන් කියන්න හිතුව වුණාට සමහර කාරණා නොකිය ඉන්න හිතනවා. නමුත් ධර්මය පැත්තට එන්න වුණාම අපි ගොඩක් වෙලාවට ඔය කියන සමහර සමහර දේවල් වලට දෙන විවිධ වෙච්ච ලන්සු වගේ ඒ සමහරකට දෙන වැඩි අගේ හෝ සමහරකට දෙන අඩු වගේ කිරීම ඒ ටික පුළුවන් තරම් අවම මට්ටමක පවත්ව ගන්න බලනවා. මම ඇත්තටම බොහොම සන්තෝෂ වෙනවා ඒකට විශේෂයෙන්ම අර අමා ඔය කියන කටයුතු ටික සාමාන්‍ය ජීවිතයේ ටික කියාගෙන ගිහිල්ලා ඊළඟට පවසීරි කැසීරි කටයුතු කරන ඒව පමහාමුදුරම සිහින් කරනවා කියන්නේ. සාමාන්‍යයෙන් එළියට එන එක බොහොම බොහොම අවම කතාවක්. මොකද ওই වගේ කාරණාවකට ගොඩක් වෙනම විදිහේ අගයක් අපි සාමාන්‍යයෙන් සමාජය තුළ දෙන්න පිට උගන්න හුරු කරලා තියෙනවා. ඊට වඩා සිහිය පැත්තට ආපුවාම අපි තේරුම් ගන්න පටන් ගන්නවා ඒකත් එක්තරා වැඩක් විතරයි. මම සලකනවා එහෙම ඒකේන අදහස් මතුවෙන එක හොඳයි කියලා. ඊට පස්සේ මේ දවස්වල තියෙන හැටිටම ඔය භාවනාව තුළ පරයන්කට ආවට පස්සේ ඇත්තම කියනවා නම් පන්සිල් සමාදන් වෙලා භාවනාවට ගිය කෙනා බොහොම සතුටු වෙනවා. ඇත්තම කියනවා බොහොම සතුටු වෙනවා. මොකද මේ වගේ කාලයකදී අපේ හිත ගොඩක් විසිරෙන්න බලනවා නම් සංතාපරිමේ තියෙනවා නම් දැන් අපිට උවමනා වෙන්නේ ඒකෙන් නිදහස් වීම. ඒ දෙයින් නිදහස් වෙලා ඉන්නේ කොහොමද කියලා හිත හදාගන්න බව. මොකද අර කියන සිටිවිලි හින්දා අපිව තව පඹගාලක ගැට ගස්වන්න පුළුවන්. තව අමාරුවක දාන්න පුළුවන්. තවත් මොකක් හරි ප්‍රශ්නයක අපි උගලක අපි හිර කරවන්න පුළුවන්. නමුත් ඊට වඩා අපි ඉගෙන ගත්තා නම් නෑ ඒ කියන එකෙන් නිදහස් වෙලා මොහොතක් සැනසෙල්ල ඉන්න ඕන කියලා. එහෙම වුණා නම් ඔන්න අපි මේ ධර්මයේ තියෙන අර අර අර ඒ ඒ ඒ කාරණාවල් ටික භාවිතා කරන්න නැති බවට පරිවර්තනය වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක මම සලකනවා ඔබතුමිය අංකුම් කියපු හොඳ කාරණාවක් කියලා. ඒක ඇත්තටම බොහොම හොඳයි. ඒකින්දාම ධර්මයේම තමයි අග්‍ර වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ මොන තැනකදී වුණත් මොන දේ සිද්ධ වුණත් අපි මේ සිද්ධ වෙන දේවල් දැන් අපි මධ්‍යස්ථ මතධාරී හැටියට ඉගෙන ගන්න පටන් ගනිමු. නැත්නම් පටන් ගන්න දේකුත් නැහැ. ඒක ඒක්‍යාත්මක වෙමින් පවතිනවා. ඒ සිද්ධ වෙන දේ කෙසේ හෝ වේවා මම ජීවත් වෙනවා වගේ කියලා. ඒ මොන වුණත් මොකද මේ මොන දේ සිද්ධ වුණත් ඒ හැම දෙයක්ම දරා ගන්න මම උත්සාහ වෙනවා. ඒ හැම දෙයක්ම මම සතුට සිතින් බාර ගන්න කැමති වෙනවා. අන්න ඒ වගේ තැනකට අපේ හිත අපිව පත් කරනවා. එහෙම වුණාම ඔය අපි ඉන්නේ සිහිය තුල තමයි. ඔය අපි ඉන්නේ අර උපේක්ෂා සංගතත්වයේ තුල තියෙන කෙලෙස් වලට මරණ වෙන්නේ නැති ඒ ස්වභාවය තුල තමයි. ඉතින් එවන් වූ ජීවිතයකට බොහොම හොඳයි. එහෙම එහෙම ඉන්න ඉන්න සැලසෙන එක. ඊළඟට අද දේශනාව අහනකොට සිහියෙන් හිතපු විදිය කිව්වා. ඒක ඇත්තටම හොඳයි. ඊළඟ ඊළඟ අවස්ථාවන් වලදී යම් මේ අපිට අපේ හිත යන්නත් පුළුවන් සමන්න ඒක නේද තේරෙනවනේ අදහස් එක එක වෙනකොට එක එක විදිහේ භවනා වර්තා ආරෙමේ යනකොට අපේ හිත ටිකක් හේතු මෙහෙට යන්න පුළුවන් ඒක තේරුම දැනට මේ වගේ කාරණාවකදී අහගෙන ඉන්නා වගේ දෙයකදී අපිට දැනට පුළුවන් මෙන්න මේ වගේ මට්ටමක් මේ වගේ කාල පරාසයක් මේ වගේ වාතාවරණයක් තුල සතියෙන් හොඳටම ඉන්න පුළුවන් අපිට තේරෙන බේරෙන හැටියට. නමුත් ඊට පස්සේ බැරි වෙන්නත් පුළුවන් කියලා. එතකොට ඒක ගානක් නැහැ ඇත්තටම. ඒක ඒ විදිහට ස්පර්ශ කරන එක තමයි යථාර්ථ දැනගැනීමක් වෙන්නේ. නැත්නම් සතියෙන් දැනගැනීමක් වෙන්නේ. ඉතින් අම්මේ ඔය සිද්ධ වෙලා තියෙන්නේ සා සිද්ධ වෙන්නේ සිද්ධ වෙන සිද්ධියම තමයි. ඒක මේකමයි කියලා හාලු දෙයක් හදන්න යන්නේ නැතුව අලුතෙන් දෙයක් නිර්මාණය කරන්න යන්නේ නැතුව අපි ස්පර්ශ කරනවා නම් දැනගන්නවා නම් දැකගන්නවා නම් ඒක හොඳටම ප්‍රමාණ. ඒක ඇත්තටම ප්‍රමාණවත් ඒ බොහොම හොඳයි. කටයුතු ටික කොහොමම කරගෙන යමු. භාවනාව ඒ විදිහට කරගෙන යන්න. මොන හරි දෙයක් ගැන හිතන්න ඕන කමක් තියෙනවා නම් වෙන වැඩක් කරන ගමන් හිතන්න යන්න එපා. අන්න ඒක තමයි මගේ ප්‍රධානම වගේ යෝජනාව මේ පාර. අමතර මොකක් හරි හිතන්න ඕන නම් පැත්තකට වෙලා හොඳට වාඩි වෙලා හොඳට හොඳට වාඩි වෙලා හොඳට කල්පනා කරන්න. මේකට මම මොකද ගන්නව මම මේක ගැන හිතනවා. එහෙම නැතුව යමක් කර කර හිතන්න යන එක චර නුවණට හුරු නැහැ. මොකද ඊළඟ වතාවෙදිත් ඒ වගේ දෙයක් කරන්න යනකොට අර දිපි ලාපස්සට ආපසුත් ඇවිල්ලා අපිට හිතන්න වෙන තැනට අපිව දාන්න පුළුවන්. මේක තමයි සාමාන්‍ය හිතේ තියෙන ස්වභාවය. ඒක වැරද්දක් නෙවෙයි හිතේ තියෙන සාමාන්‍ය ස්වභාවය. ඉතින් ඒක හන්දා හිතන්න ඕන නම් අර විදිහට හිතන්න. එහෙම නැතිනම් සිහියෙන් ජීවත් වෙන එක බොහොම හොඳයි. කරන කියන කටයුතු ටික හොඳයි අත්තම. බලන්න මේ ඔය සිහියේ තියෙන ඔය කියන කාරණාවන් වලට තම මොනවාරි එකතු කරගන්න දේවල් තියෙනවද? හෝ ඔය දේවල් ASCII තව තව සිහිය ඇති කරගන්න භාවිතා කරන්න පුළුවන් තම මොනවාරි ලක්ෂණ තියෙනවද කියලා හොඳට බලන්න ස්පර්ශ කරගන්න බලන්න. මම හිතනවා ඒක තුල ඔබතුමියට නිදහසක් සානයක් සාමකාමීත්වයක් තියෙනවා කියලා ඒ කෙසේම වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් කතා කරනකොට අපි අහගෙන ඉන්නවා නම් ඒ කෙනාගේ කටේ සෙලවීම ඒව දෙකස බලා සිටීමත් ඒක අර කන්‍යමාගෙන අසාගෙන ඉන්න අතරේ ඒකත් සිහිය පැවැත්වීමේ එක අංගයක්ද ස්වාමීන් වහන්සේ බලනකම් අපිට සිහිය භාවිතා කරන්න කන විතරක් නෙවෙයි නම් පාවිච්චි කරන්න පුළුවන් අපිට තියෙන අංග 6ක් ආයතන හයක් තියෙනවා ඇස කන නාසය දිව කය මන කියලා. එතකොට අපිට ඇස පාවිච්චි කරන්නත් පුළුවන්. මම කිව්වා අර අර ඔබතුමී මම හිතන්නේ කිව්වේ මේ අර මල් කඩනකොට ඒ මල් වල පැහැය ඔබතුමීට මම දකින්න මම කරන්නේ. මල් වල පැහැය ඕ පැහැය වගේ දේවල් නිරීක්ෂණය කරනවා කියලා. ඒව ඒව පව ඇතරම හරියට කොට. එතකොට අපි යන්නේ දැන් අපිට දැනට සිහිය පවිතා කරන්න මුලදී අපිට තිබ්බ එකම කර්ම ආනාපාන සතිය විතරයිනේ. දැන් එහෙම නෙවෙයි අපි පරිවර්තනය කරගත්තා ඕක කනට ඇහෙන ශබ්දයක් වුණා. ඒ ශබ්දවල සමහර ශබ්දවලට අපි ඔන්න 100ට දාගත්තා. දැන් ඒ ඒ සමහර ශබ්ද කියන එකිනුත් එහාට ගිහිල්ලා අපිට හම් වෙන බොහෝ බහුතර ශබ්දවලට දැන් ඔන්න අපේ සිහියේ ග්‍රහණයට ලක් කරගන්න පටන් ගන්න තියෙනවා. ඒක ඊළඟ ඊළඟ අවධිය වගේ අපි කියලා කියමු. ඔය කියන දකින්න දෙයට පවා. එතකොට එහෙම වුණාම අපි සතිමත් වෙන්නේ අපේ අභ්‍යන්තර දෙයක් එක්ක නෙවෙයි බාහිර දෙයක් එක්ක. බලන්න සුපට්ඨාන සූත්‍රය අරගෙන බලන්න අජත්තං හෝ බහිද්දා කියන ඕන පැත්තක තියෙනවා අපිට සිහිය පාවිච්චි කරන්න පුළුවන් කියලා සිහිය පුරුදු කරගන්න පුළුවන් කියලා. එහෙම වුණාම හැබැයි මේක ඔය කියන විදිහට ස්වභාවික විදිහට වැඩිලෙන එක තමයි හරියන්නේ. ඒ හැරෙන්න අර බාහිර හැටියට බලහත්කාරකමින් කරන එක මම හිතනවා නුමනයි කියලා. වගේ මෙහෙම වුණත් එහෙම අපිට ඒක සජීවී වෙන්නත් බැරි වෙන්න පුළුවන් මේ වෙලාව තුල තියෙන කතාවට. නමුත් ස්වභාවික විදිහට පුළුවන්කමක් තියෙනවා නම් ඔය කියන දේවල් ටික එහෙම කරගන්න. එතකොටම මේ ලෝකේ තියෙන හැම එකක්ම 100ක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් පාර අපිට හැදෙමින් පවතී. එහෙම වුණත් එහෙම බලන බලන පැත්තට ගෙහෙන එකක් තියෙවි. හැබැයි tempat නොවිච්ච හිතකින් වගේ නම් මේක අල්ලන්න යන්නේ අපේ ඕක නෑ. හිතාමතා නිකන් පොතෙන් බලාගෙන කරන්න ගියා කියන්නකො. එහෙම නැත්නම් වෙන කෙනෙක් හෝ අර කියනවා කියලා අපි එහෙම කරන්න ගියා කියන්නකො. එහෙමත් නම් අවුල වැඩ. එහෙමත් ලොකු අමාරුවක් වැටෙනවා. එහෙම නැතුව අර අපිටම මේක ස්පර්ශ කර කර අපිම ඇත්තටම තේරුම් අරගෙන ඇත්තටම අපි එකෙන් සතිමත් වෙන විදිහට ඒක කරගෙන යනකොට මේ ලෝකේ තියෙන පුදුමාකාර ලස්සන බලන්න පටන් ගන්නවා. පුදුමාකාර විදිහේ මේ ලෝකේ අපි දැකපු නැති සතුටක් සයක් තියෙනවා කියලා තේරුම් ගන්න පටන් ගන්නේවි. අර බලන තේර තේරි ගාථා පොත් එක රහතන් වහන්සේලා කියන පුදුමාකාර කතා තියෙනවා. අපි හිතන මහා චොරයි කියලා හිතන ඒවා උන්වහන්සේලා හරි ලස්සන විදිහට වර්ණනා කරලා තියෙනවා. හේතු සතිමත් භාවයේ හේඳ. ඒ වගේ තියෙන ලස්සන පේන පටන් ගනීවි. හේතුව මොකද? ඒ වගේන් අපි සතිමත් වෙන්න පටන් ගන්න හින්දා. අන්න ඒකින්ද හොඳයි කියලා මම කියනවා මේ කිසි ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. සිහිය ඇති කරගන්න ගන්නවා භාවිතා ගන්න ඕන. පන්සිල් කඩගෙන කඩ වෙන්නේ නැති ගන්න කිසි ප්‍රශ්නයක්. එහෙමයි. හොඳමයි. හොඳයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිංසි. කමඨාන් වාර්තා මොනවද? නිවල් මාත්‍ය තියෙනවද? ඒක තමයි තව කාගේ හරි තියෙනවද කමඨහන් වාර්තා? නැත්තම් මම ඉදිරිපත් කරන්න හැදුවේ ස්වාමින් වහන්සේ මේ කෙටි වාර්තාවක්. එහෙමයි. මගේ ඒක මම මේ අද දවසේ දීලා තියෙන අද උදේ භාවනා කරපු එක මම දීලා තියෙන විනාඩි 15ක් පමණ සක්මන් කර භාවනාවට වාඩි වුණා. ඊතා සුළු වේලාවකින් ආනාපානය තුනී වී ගොස් හිත සමාධිගත වුණු තත්යකට පත් වුණා. එවිට වටාපිටාවේ ශබ්ද වේදනා වැනි දේවල් වලට හිත යන බව තේරුණා. මෙසේ විනාඩි 20ක් පමණ හිත ගොස් අවසාන අවසානයේදී නිසල්මන් තත්වයකට පත් වුණ බව මට පසුව තේරුණා. මෙසේ නිසල්මන් තැනට හිතපත් වීමෙන් පසු නිින්දට යන බවක්ද මට වැටහුණා. එවිට මෙට පෙර උභවහන්සේ උපදෙන් පරිදි යම්කිසි දෙයක හිත යෙදවීමට වරහන් ඇතුලේ මෛත්‍රී භාවනාව හෝ මෙනෙහි කිරීම වැනි දෙයක් කරන්නට යෙදුනා එහෙත් ඒ නිදිමත ගතිය නැවත නැවතත් එන බව තේරුණා අවසානයේදී නිදිමත ගතිය මෙම මෙය තීන මිද්දේ නැමැති මේ හිත හැකිලිම යන නීවරණේ නේද කියලා අවසාන වෙලාවේදී මට හිතුණා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නිකන් සරලව දැන් මේ දවස්වල හරිම සීතලයි. ඉතින් හැම වෙලෙම අපි උදේ නැගිටිනකොටත් 7 6 7 වගේ නිකන් ගොඩාක්ම සීතල ටෙම්පරේචර් එකක් තියෙන්නේ. හැම වෙලාවෙම අපි අර පොරෝගන ඉන්නවා, ඇඳගෙන ඉන්නවා නිසා හැම වෙලෙම හිත ඇතුළුන නිකන් ස්වභාවයක් තියෙනවා. ඉතින් මට හිතුණා මේ කොච්චර උත්සාහ කරත් එහෙම දෙයක්ද මේ කියන්නේ කියලා අර දේශගුණික ප්‍රශ්නකුත් තියනවාද කියන එකක් මට හිතුණා. ඉතින් මම ඒක ගැන ඔබ වහන්සේගෙන් පොඩි කෙටි අවවාදයක් බලාපොරොත්තු වෙනවා. ඒකෙන් සරණයි. මාත් හිතනවා එහෙම එකක් වෙන්නත් පුළුවන් කියලා. ඔය තියෙන කඳුන හේතුත් බලපාන්න පුළුවන්. ඒකත් එක්ක. කෙසේ හෝ නමුත් ඔබතුමාට මෙහෙම මම ඉගියක් කරන්නම්. ශරීරයේ අර tempat ස්වභාවයට එනවා කියන එක හොඳයි. බලන්න තාත්තේ ශරීරයේ තුල රස්නේ දැන් තියෙනවද ශරීරය තුල බාහිරින් වගේ විශේෂයෙන්ම රස්නේ දැන් කොහෙද තියෙන්නේ කියලා. මම උදාහරණයක් ඇරෙට කියන අපි හිතමු කිහිලයට කියනවා. අන්න ඒ වගේ තැන ඔන්න රස්නයක් තියෙන තැන. ඒකට අපිට පුළුවන්කම තියෙනවා නම් ওই කියන රස්නේ තැන් ටිකක් පොඩ්ඩක් නිකන් අර ඉංග්‍රීසියෙන් කියන ඉන්ඩිකේට් කරනවා කියලා. ඒ වගේ පොඩ්ඩක් නිකන් සම්බන්ධ කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් භාවනාව තුළ ටිකක් වෙනස් විදිහේ පැත්තකට අපිව අරගෙන යන්න පුළුවන්කමක් හම්බ වෙවි. මට එක අත්දැකීමක් තියෙනවා ඉංගිරියේ ඉන්නකොට මට සීතල දරන්න අමාරුයි. එහෙදී එක දවසක් හොඳටම හීතලයි මම මහාන වෙච්ච මුල සාමනීර කාලේ. පස්සේ මොකද කරේ බෑ ඉඳව මට හිතුණා මැරෙවද කියලා. ගියා පුස්තකාලේ ජනේලේ අරලා තියෙන සාමාන්‍යයෙන් ඕකෙන් පැනලා පැනලා බුදුසරණ පත්තර මිටියක් තිබ්බ අරගෙන ආව කාමරය ඇතුළේ දොර වහගත්ත පිටු. ඊට පස්සේ ඒ රස්නෙන් තමයි එදා ඔන්න හිටියේ එදා එලි වෙලා ඔන්න යන්තම් හිටියා අනිත් ප්‍රහෝදත් මම දන්නවා දැන් ওই හීතල ওই විදිහටම තමයි කිව්වේ. වහිනවා පැය 24ම වහිනවා. පස්සේ මොකද කරේ? භාවනාව තුළ මට ඔය ඔය ධාතු විභංග සූත්‍රයේ අතරම කියනවා නම් ඔය පටවියාපෝ තේජෝ වායෝ කියන වචන හතර තමයි මට බුද්ධ ශාසනයට එන්න හේතු වෙච්ච වචන ටික. එකපාරම ඒ හාමුදුරුවෝ ඒ කියලා දුන්න උපදේශයක් මතක් වුණා. මොනවා වුණත් ඔබ ඔච්චරයි තියෙන්නේ. පස්සේ කොහොම හරි ඊට පස්සේ තේරෙන්න ගත්තා එහෙමනම් මම රස්නේ ටිකක් හොයාගන්න පුළුවන් වේවද කියලා. පස්සේ ඇත්තටම කියනවා නම් භාවනාවට වාඩි වෙලා මං එදා ගින්දර තිබ්බේ නෑ. මොකද කරේ විත්ති හේතු වුණා විත්ති හොඳට හේතු වෙලා භාවනාවට වාඩි වෙලා රස්නේ තැන් ටික හොයන්න පටන් ගත්තා. ආනපානේ නෑ අනම්මන මොනවත් නෑ රස්නේ තැන් හොයන්න. ඇඟේ තියෙනවනේ එතකොට මට පළවෙනිම හම්බෙච්ච තැන තමයි කිහිල්ල කියන්නේ. ඒ වගේ තැනක් එක එකතු වෙලා මම ඒ වගේ එතකොට කිහිල්ලක් අහුණා නම් මම ටිකක් අර අවුට් ඔෆ් ද බොක්ස් හිතන කෙනෙක් හින්දා ඊළඟට මම හොයන්න යනවා ඔයිට සමාන කොහේරි තියෙනවද ශරීරෙට කියලා. ඊට පස්සේ ඔන්න අනිත් පැත්ත අහුණා. ඊළඟට ඔය ධනිෂ්‍යයට ඒ වාඩි වෙලා ඉන්න කොටස ඊළඟට සිවුරේ ඇතුලේ පැත්ත ඔන්න ඔහොම ඔහොම පොඩ පොඩ අහුණා විශ්වාස කරන්නේ භාවනාව ඉවර ගන්නවා කියනකොට මට හොඳට ඕම දාඩිය දාන තරමට මම ඒක රැක් කරගෙන. මේක එතකොට මහා ලොකු මේක කැටි නෙමෙයි මම කියන්නේ නමුත් භාවනාව තුළ අර අර අර කියන වගේ අර එක එක එක හිත තැම්පත් කරගත්ත තැනකට එන්න හදනවට වඩා මම හිතනවා මේ වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන් කමක් තිබ්බොත් අපි ওই ධාතු පරයය වගේ දෙයක් මේ කරන්නේ. ධාතු පිරිසිදු වෙන ගන්නවා වගේ දෙයක් කරන්නේ. එහෙම වුණොත් එහෙම හිතට ලොකු අර විචිත්‍ර බවක් හම්බ වෙනවා. ඒ අර සිතවිල්ල කියන එක මේ වෙලාවේදී ටිකක් ගෝචර නොවෙන්න පුළුවන්. මෛත්‍රිය හොඳයි නරක නෑ නමුත් මේක දැන් ශාරීරිකව බලපාන ටිකක් ලොකු අවුලක් නෙවෙයි. ඒකෙ හින්දා අපි ඒකට ශාරීරිකවම මොකක් හරි පිළියමක් දෙන්න පුළුවන් නම් හොඳයි කියන යෝජනාව මම කරන්න කැමතියි. පුළුවන් නම් බලන්න. එහෙමයි ස්වාමීනි. කියන මම හිතන අල්ලගන්න පුළුවන් වෙයි. කියලා ඕක පහුගිය දවසක ධර්ම සාකච්ඡා කරනකොට අම්ම කෙනෙකුත් මම ඉතින් කිව්වා මෙහෙම කාටවත් මට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක හින්දා මම විශ්වාස කරන ඔක් වැඩ කරાવી කියලා. අපි බලමු එහෙම නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ওই මං අපි මීචිරිගල ගිහිල්ලා හරි ওই බුරුමේ කොහේ හරි මේ වගේ අර රස්නේ තැනක භාවනා කරනකොට ලංකාවේ නැත් එහෙම ලොකු ගැටලුවක් නෑ දැන් අර මම හිතන්නේ ඇඟ නිකමට හිතනවා මේ මොලෙන් හරි හිතෙන් හරි දැන් මේ හොඳ සුවදායක මේ ඇඟට නිින්ද තමයි අවශ්‍ය කියලා දන්නේම නැතුව ඉතාම ඉක්මනින් නිින්දට වැටෙනවා. ඉතින් කොහොම හිටිය? ඉතින් බලන ඔබ වහන්සේ දුන්න උපදේශය අනුව මම එහෙම උත්සාහ කරලා බලන්නම් ස්වාමීන් වහන්සේ. බලන්න තාත්තේ අරද සිතුවිල්ලට යන්නේ නැතුව ඒක ටිකක් සියුම් ඕලාහාරික දෙයක් අපි අල්ලන්න බලපු ශාරීරිය වගේ එකක්. දැන් අදට උනත් මමත් පාවිච්චි කරන එකක් මට දැන් නිදිමත ආව කියන්නකෝ. මොකක් හරි වෙන්න පුළුවන් බැරි නෑ. ඔව් එහෙම වුණොත් එහෙම මම ඩග්ගාල එකපාරටම හැරෙනවා. හැරලා ඇස් දෙක අරගෙන භාවනා කරනවා. ඊට පස්සේ එහෙම නැතිනම් විශේෂයෙන්ම ශරීරයේ දකින්න එක පටන් ගන්නවා. ඕක පොඩ්ඩක් හිතන්නකෝ අත කොන කියලා මෙනෙහි කරන්න ගන්නවා. අතේ ඇඟිල්ල, ඊළඟ ඇඟිල්ල, ඊළඟ ඇඟිල්ල, ඊළඟ ඇඟිල්ල. ඒ වගේ නිකන් නිකන් කොහොමද කියන ස්පර්ශ කරන්න කියන්නකෝ. අන්න ඒ වගේ නිකන් එතකොට හිතට දෙන්න තියෙන්නේ අර ඔකේ වචනේ තියෙන ඨාන සූත්‍රයේ සම්තුනිකාය පහේ ඒකේ තියෙනවා තීන මිද්දක් ඨානියා ධම්මා අයමහාරෝ කියලා කියන්නේ. එතකොට ඒ මේ නිින්ද කියන එකට හේතු වෙන ඨානියා ධම්මා. ඒකට හේතු වෙන ධර්මතාවක් තියෙනවා. ඒක තමයි ආහාර වෙන්නේ. එතකොට ඒකට වෙන එක ආහාරයක් තමයි අර ඒකාකාර විදිහටම තියෙන හිත. උල්පිච්ච නැති හිත ආලෝකමත් නොවිච්ච හිත කියන එක. අන්න ඒක නැති කරගන්න බුදුහාමුදුර අපිට කියන ආලෝක සංඥාව භාවිතා කරන්න කියලා. ඉතින් මම ඉතින් ආලෝක සංඥාව හැටියට පාවිච්චි කරන දේවල් ඕවා තමයි. ඇත්ත ඒක අරගෙන භාවනා කරනවා. එහෙම නැතිනම් විනාඩි කිහිපයකට සැරයක් ඇස් අරිනවා. ඊට පස්සේ මුලින්ම කරා විනාඩි 5ක් සක්මන් කරා විනාඩි 5ක් භාවනා කරා වාඩි වෙලා හිටියේ එහෙම කළා දැනටත් කරන එකක් තමයි අර විදිහට අර ශරීරයේ තියෙන දේවල් ටික කොන කේන්දලා බලාගෙන බලාගෙන යනවා. ඉස්සර ඇඟිලි බලන්නේ නැහැ. ඉන්නකොට අම පැත්තෙන් බලන්නේ එහෙම බලන. දකුණු දෙන දකුණු බලනවා. මම නම් වම් පැත්ත බලනවා. අන්න ඒ වගේ. එතකොට මේ ඉන්නේ කානුපස්සනාව තුළ සිහිය තුළමයි. එතකොට අර නිින්දට යන්න තිබිච්ච ඒ ඉඩකඩ ඇහැරෙන්න පටන් ගන්නවා. ඒ ඇහැරුණාට පස්සේ ආපහු අර පරණ එකට හිමීට කීට්ටු කරගන්න පුළුවන් තත්ත්වයක් එන්න පුළුවන්. වගේම ඊට පස්සේ නිින්දට යනවා කියන එක සිහියක් බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නත් පුළුවන්. අපි බලමු එහෙම එකක් වේද එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳමයි එහෙමනම් අපි අදට වැඩසටහන මෙතකින් එහෙමනම් સમાප්ත කරමු. ඔයතට ආරාධනා කරනවා පරිස්සම් වෙලා ඉන්න කියලා, ආරක්ෂා වෙලා ඉන්න කියලා බොහෝම අමාරු කාලයක් මේ ජීවිතේ කාටත් ඒක හින්දා අසනීප හදා ගන්න එපා. ඒක එක පැත්තකින් අඩු වෙනවා, ආය පැත්ත ආය තව පැත්තකින් වැඩි වෙනවා, එහෙන් අඩු වෙනවා, මෙහෙන් වැඩි වෙනවා, ඔන්න ඔහොම එකක් තියෙනවා. මේකෙින්න පුළුවන් තරම් ධර්මයේ භාවිතා කරන්න භවනා කටයුතු ටික කරගන්න බලන්න හිත නිදහස් කරගෙන සන්තෝෂයෙන් සැනසෙල්ලේ ඉන්න බලන්න පුළු පුළුවන් කමක් තියෙනවා පුළු පුළුවන් ඕනම කෙනෙක්ට පුළුවන් විදිහේ උපකාරයක් කරන්න බලන්න මොකද එකිනෙකාගේ උපකාර උමනාම වෙන කාලයක් මේක අපි අපිව ආරක්ෂා කරගන්න කාලයක් ඉතින් ඒකින්ද මේක මේ හාමුදුරුවෝ ගැන නෙවෙයි මේ කියන්නේ හොඳයි කාට වුණත් කමක් නැහැ රැක ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ දෙයක් ගන්න. හැබැයි දුරින් ඉඳලා. කොහෙටවත් යන්නේ නැතු. ඉතින් ඔය කියන දේවල් කියන අතරතුර අද දවසේදීත් අපි මේ විදිහට අවවාදයක් අහලා භවනාව ගැන කතා බහ කරලා කමඨාන් සුද්ධ කරගෙන ඔයතෝ හිතේ ජනිත කරගත්තා නම් මේ ජීවිතේ එකක් තියෙනවා වගේම ඒකෙන් නිදහස් වෙන මාර්ගයක් තියෙනවා කියලා. ඒ ඒ සතුට ඒ ප්‍රීතිය පින මේ සකල ලෝකවාසී හැම දිනාටම සතුට සිතින් අනුමෝදනා කරමු අනුමෝදනා නා වේවා යත්නම් සිතත නවතින් දුක්ගමනස් මුලින් ඒ ඇත නිදහස් වේවා ඔබ අපි සෑම සිල් දිනාටම මා මහ නිවනින් සැනසෙන්න මේකින් හේතු වාසනා වේවා කියමු බලාපොරොත්තු සිල් දිනාටම තිරස්කරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු අවසරයි සාමිනාංශ එහෙම පින් අනුමෝදන් කරන මොහොතේ මුන්න අනුමෝදනාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලක්වැසි ලෝවැසි බොදු ජනතාවගේ භාවනාමය ධර්මශාස්ත්‍රීය ක්‍රියාකාරකම් පෙළගස්වමින් සම්බුදු පියාණන් වහන්සේගේ ගරු ගාම්භීර ධර්මදේශනාවක් වූ සතිපට්ඨාන සූත්‍රයේ අනුසාරයෙන් පියවරෙන් පියවර යොමු කරවමින් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් දිවාරය වෙහෙසනු බලා ඔබ වහන්සේ ඉටු කරනු ලබන මෙම මහා පුණ්‍ය කර්මය මෙලොව වශයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සඳහාද මේ අත්බවදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමා මහ නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා අප සම ප්‍රාර්ථනා කරන්නෙමු. එසේම සතර පුරා අප සියලු දෙනා රැස් කළා වූ සියලු කුසල සම්භාරයන් ඔබ වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. පෙරුවන් සරණයි සම්මාත සාදු සාදු පුඤ්ඤක්කෙත්තං අනුසරං මුල්ල වේන මයාලක්ඛා සුද්ධං දීපුවර කාරුත්තං තේරාණං කාරිකුණාතිරාණං ආගතං පතිපායං පරතනං බුද්ධ පුත්‍රන් නමං සාදු සාදු සාදු